නිවත්තනා භුඤ්ජති නෝ දදාති ධීරෝච විඤ්ඤෝ අධිගම්ම භෝගේ සෝ භුඤ්ජති කිච්ච කරෝච හෝති සෝඥාති සංඝං නිසභෝ භරිත්වා අනින්දිතෝ සංග මුපේතිතානන්ති අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ සෝත්‍ර පිටකය සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ කෝසල සංයුක්තයට අයිති ප්‍රථම අපුත්තක සූත්‍රය පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනේ ජේතවනාරාමේ වැඩ ඉන්න මොහතක කොසල් රජතුමා එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. කොසල් රජතුමාගේ දිනචරියාව කාර්යබහුල වුණත් එතුමා නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා ධර්මයේ සාකච්ඡා කරනවා. ඒ වගේම භාවනා වඩනවා. එනමුත් එතුමාට මේ ආත්මභාවය තුල මාර්ගඵලයක් අවබෝධ කරගන්න ලැබුණේ නැහැ. උක්කටි තඥ විපංච තඥ නෙය්‍ය පද පරම කියලා ධර්මය අවබෝධ කරගන්න පුද්ගල චරිත හතරක් ධර්මයේ දැක්වෙනවා. උක්කටි තඥ පුද්ගලයා බණ පදයක් ශ්‍රවණය කළ පමණින් ගාථා මාත්‍රයක් ශ්‍රවණය කළ පමණින් දේශනාවක මාත්‍රකාවක් ශ්‍රවණය කළ පමණින් මඟඵල නිවන් සුව ලබන්නට තරම් තීක්ෂණ ප්‍රඥාව ඇති පුද්ගලයා තමයි යුග්ගටි තඥ. සවිස්තර වශයෙන් දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා ඇතැම් අය මාර්ගඵල අවබෝධ කරගත්තා. ධම්සප්පවතුම් සූත්‍රයේ දැක්වෙනව නේද? ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සවිස්තරව බුදුරජාණන් වහන්සේ පාදාවදාළ මේ ධර්ම විවරණය ශ්‍රවණය කරලා කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ ධර්ම චක්ෂුෂේ උපදවා ගත්තා කියන එක ඒ සරල තේරුම. මේ විදිහට පින්වත්නි සවිස්තරව දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා තැතැම්මය මාර්ගඵල අවබෝධ කළා. ඒ විපංචිතඥ සංක්ෂේපයෙන් හෝ සවිස්තරව ධර්මයේ අහලා මාර්ගඵල නොලබන ඒත් සීලියත් සමාධියත් ප්‍රඥාවත් පිරීම තුළින් මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධ කරන පුද්ගලයෝ තමයි නෙය්‍ය. පදපරම කියන්නේ කෙසේවත් මේ ජීවිතයේ මාර්ගඵල නොලබන උදවිය. ඒ බඳු ඇත්තන්ටත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්ම දේශනා කළා. ඒ මේ ජීවිතයේ මඟඵල ලබනු පිණිස නොව මතු භවයකදී ලබන මඟඵල නිවන් සුව පිණිස උපකාර වීම පිණිසයි තථාගතයන් වහන්සේ එවන් අයට ධර්ම දේශනා වදාළේ. මේ පසේනදී කොසල් මහරජුරුවොත් මේ ජීවිතයේ මාර්ගඵල ලබන්නට ප්‍රඥාව ඇති පුද්ගලෙක් නෙමෙයි. එක්තරා අවස්ථාවකදී දැක්වෙනවා තීර්ථකීන්ගෙන් නිගණ්ඨයන්ගෙන් අල්ලස් පවා ලබාගත් ආකාරයක්. එනිසා එතුමා ධර්මයේ ශ්‍රවණය කළාට ඇතැම් ඇතැම් අවස්ථාවල මේ ලෞකිකත්වයේ පිළිබඳ දැඩි රුචිකත්වයක් මිල මුදල් පිළිබඳව වස්තුව පිළිබඳව දැඩි ඇල්මක් දක්වපු බවකුත් පේනවා. කෙසේ නමුත් මෙතුමා නිතර නිතර බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. හන්ද කුතෝනු කෝ ත්වං මහරජ ආගච්ඡති දිවා දිවස්සාති බුදුරජාණන් වහන්සේ මෙතුමාගෙන් ප්‍රශ්න කරනවා මහරජ මේ මහදවල් කොහේ ඉඳලාද මේ පැමිණෙන්නේ ඉදබන්තේ සාවත්තියන් සෙට්ටිගහපති කාලකතෝ තමං අපුත්තකං සාපතේයං රාජන්තේ පුරං අතිහරිත්වා ගච්ඡාමි එතුම මෙහෙම පිළිතුරු දෙනවා ස්වාමීනි මේ සවැත් නුවර අපුත්තක නම් වූ සිතාන කෙනෙක් හිටියා ස්වාමීනි එතුමා අභාවයටපත් වුණා ධනේට උරුමකාරයෙක් නැහැ සියලුම ධනය කෝටි ප්‍රකෝටි ගණන් ධනය රාජසන්තක වුණා ස්වාමීනි ඒවා රාජකීය භාණ්ඩාගාරවල ගොඩ ගහලායි මම මේ පැමිණෙන්නේ කියලා පසේ නදී කුසල මහ රජුරෝ තථාගතයන් වහන්සේට උත්තර දෙනවා. සවැත් නුවර හිටිය පින්වත්නි දරුවෝ නැති නිසා අපුත්තක නමින් හඳුන්වන සිකාන කෙනෙක්. එතුමාට සත්මාල් මහා ප්‍රාසාදයක් තිබුණා. ඒ වගේම කෝටි ගණන් වස්තු සම්භාරයේ තිබුණා. හැබැයි මේ පුජ්‍යලයාගේ දිවි පැවැත්ම ඊ타ත්ම කටුකයි රළුයි. කවමදාවත් මේ පුජ්‍යලයාට ප්‍රණීත ආහාරයක් අනුභව කරන්න හිතෙන්නේ එදා කාලයේ හැටියට පහත්ම ආහාරය නිවුඩුහාලේ බතයි කාඩි හොද්දයි මේක තමයි ඒ කාලේ අඩු වියදමින් හදාගන්න පුළුවන් සරල ආහාරය. මේ භෝජනයේ තමයි රාජ භෝජනයේ වගේ මේ පුජ්‍යලයා භුක්ති විඳින්නේ. කවමදාවත් හොඳ ප්‍රණීත විටමින් ප්‍රෝටීන් සහිත ඒ වගේම හොඳ ප්‍රණීත රස මසවලු මෙතුමා බාරගන්නේ නැහැ අනුභව කරන්නේ නැහැ ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරලා එදා කාලයේ හැටියට අඩුම වියදමින් හදාගන්න පුළුවන් ආහාරය තමයි මේ සිටුවරයාගේ ප්‍රණීතම ආහාරය බවට පත් වෙන්නේ. මෙතරම් වස්තු සම්භාරයේ තිබුණත් කවමදාවත් හොඳ ඇඳුමක් අඳින්න හිතෙන්නේ නැහනේ. හැමදාම අඳින්නේ වැරහැලි. හොඳ අලුත් අශ්ව යානයක කරත්තයක යන්නේ නැහැ. පරණ දි รา ගියපු කැඩිලා වැටෙන්න ඔන්න මෙන්න මට්ටමේ තියෙන පරණ අශ්ව යානයක තමයි ගමන් බිමන් යන්නේ. හැබැයි කෝටි ගණන් වස්තුව තියෙනවා. මේ පුජ්‍යලයා හදිසි අභාවයටපත් උන ඒ ධනයට අයිතිකාරයෙක් නෑ. සියල්ලම රාජසන්තක වුණා. ගල් 500ක් පුරා මේ බඩු මුට්ටු මිල මුදල් ආදී පුරවාගෙන කොසල් රජුරෝ රාජකීය භාණ්ඩාගාරවල මේ ධනය තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේ මේ රජුරවන්ට පහදා දෙනවා අසප්පුරුෂෝකෝ මහරජ උලාරේ භෝගේ ලබිත්වා නේව අත්තානං සුකේති පීනේති න මාතා පිතරෝ සුකේති පීනේති න පුත්තදාරං සුකේති පීනේති පින්වත්නි මේ ලෝකයේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා සත්පුරුෂයා සහ අසත්පුරුෂයා ප්‍රාණඝාත දත්තාදාන ආදී පස්පව් දසකුසල් කරන පුජ්‍යලයා අසත්පුරුෂයා ඒ වගේම වලකින පුද්ගලයා සත්පුරුෂයා ඒ වගේම අනුන් ලවා තමනුත් ප්‍රාණඝාත ආදී ක්‍රමින් අනුන් ලවා ප්‍රාණඝාත ආදී කරවන පුද්ගලයා අසත්පුරුෂතර පුද්ගලයා වශයෙන් දැක්වෙනවා. ඒ කියන්නේ වඩා අසත්පුරුෂයි. ඒ වගේම තමනුත් ප්‍රාණඝාත ආදියෙන් වැළකීලා අන් අයද ප්‍රාණඝාත ආදියෙන් වළක්වා ගන්නා පුද්ගලයා සත්පුරුෂතර කියලා හඳුන්වනවා. ඒ කියන්නේ වඩා සත්පුරුෂ පුද්ගලයා. ඒ වගේම යමෙකුගේ සිතේ ශ්‍රද්ධාව නැත්තම් තෙරුණ පිළිබඳ ගෞරවේ නැත්තම් පරිත්‍යාගශීලී ගුණේ නැත්නම් සිල්වත්කම නැත්නම් ඒ වගේම පාපයට ලැජ්ජාව බය නැත්නම් මෙන්න මේ පුද්ගලයාත් අසත්පුරුෂයෙක් හැටියට හඳුන්වනවා. ඒ වගේම යමකුගේ සිතේ ශ්‍රද්ධාව පවතිනෝ කුසල වීරිය පවතිනෝ සිල්වත්කම පවතිනෝ පාපයට ලැජ්ජාව බය පවතිනෝ හිරියොත්ප්ප ධනය එසේනම් මේ පුද්ගලයා සත්පුරුෂයෙක් අසත්පුරුෂෝකෝ මහරජ උලාරේ භෝගේ ලබිත්වා නේවත්තානං සුකේති පීනේති මින් මේ අසත්පුරුෂ හැටියට සලකන පුද්ගලයා ශ්‍රද්ධා ආදී ගුණෙන් හීන මසුරුකම ආදී ගුණෙන් පොහසත් මේ පුද්ගලයා උලාරේ භෝගේ ලබිත්වා ඔහුට මොනතරම් උසස් භෝග සම්පත්තියක් ලැබුණත් රන් රිදී මිල මුදල් මසු කහවණු උපභෝග පරිභෝග සම්පත් බහුල වශයෙන් ලැබෙනවා. නමුත් නේවත්තානං සුකේති පීනේති මේ මොනතරම් ධන සම්භාරය ලැබුණත් ඒවා Tamanගේ පරිහරණයටවත් ඒ පුජ්‍යලයා ගන්නෙ නැහැ. න මාතා පිතරෝ සුකේති පීනේති ඒ වගේම Taman මේ ලෝකේ ජීවත් කරවන්නට දාඩිය කඳුළු හෙලපු ඇඟේ ලේ රුධිරය කිරි බවට පත් කරපු රත්තරන් අම්මට ඒ වගේම තාත්තට මේ මව්පියන්ටවත් ඒ මුදල් වියදම් කරන්න අසත්පුරුෂයා කැමති වෙන්නේ නැහැ. මව්පියන්ගේ යමකටවත් ලෙඩකට දුකකට ඔවුන්ගේ අවශ්‍යතාවකට මුදල් ගිය පහදම් කරන්න සිතෙන්නේ නැහැ කැමැතිවන්නේ නැහැ සත්පුරුෂයා න පුත්තදාරං සුකේති පීනේති Tamangeම අඹු දරුවන්ගේ යහපත වෙනුවෙන්වත් මුදල් වියදම් කරන්න කැමැති වෙන්නේ තමා සතු වස්තුව වැය කරන්න කැමැතිවන්නේ ඒ වගේම මෙලව පරලව සුභ සිද්ධිය උදෙසා පිනට දහමට දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට එසේත් නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මනාදී උතුමන්ට ඒවා වැය කරන්න පරිත්‍යාග කරන සත්පුරුෂයා කැමති වෙන්නේ නැහැ කියලා දක්වනවා. සේයතාපි මහරජ අමනුස්සට්ටානේ පොක්කරණී අච්ඡෝදකා සීතෝදකා සාතෝදකා සේතකා සුපතිට්ඨා රමණීය එවමෙව කෝ මහරජා සත්පුරුෂෝ ලාරේ භෝගේ ලබිත්වා නීවත්තනා පීනේති මහරජ සිසිල් දීන් පිරුණ පොකුණක් විලක් පිරිසිදු වතුර පිරුණු විලක් අලංකාර රමණීය විවිධ නෙළුම් ආදී මල් පිපුණු අලංකාර විලක් තියෙනවා මේ අලංකාර විලට පොකුණට අමනුෂ්‍යෙක් අභිග්‍රෝහිත වෙනවා. එහෙමනම් මොනතරම් පස් පියුමින් ගැවසී ගත්තත් රමණීය වුණත් සීතල පිරිසිදු වතුර තිබුණත් මේ විලගෙන දන්න මිනිස්සෙක් ජීවිතයට ඇලුම් කරන කෙනෙක් කවමදාවත් මේ විලට බහින්නේ පෙන් ටිකක් පානය කරන්න මූණ ටිකක් ධෝවණය කරගන්න ඒ වගේම මලක් නෙලා ගන්න මේ පොකුණට මේ බිලට බහින්නේ මොකද දිය රකුසාට බිල්ලක් බවට පත් වෙන නිසා. ඒ නිසා මොනතරම් මල් පිපුණත් පිරිසිදු වතුර තිබුණත් ඒවා නිෂ්ප්‍රයෝජන බවට පත් වෙනවා. ඒව මේව කෝ මහරජ අසත්පුරුෂෝ උලාරේ භෝගේ ලබිත්වා නේවත්තානං පීනේති න මාතා පිතරෝ සුඛේති පීනේති න පුත්තදාරං සුඛේති පීනේති ඒ වගේමයි මහරජ යම් අසත්පුරුෂයෙකුට මොනතරම් භෝග සම්පත් ලැබුණත් ධන ධාන්‍ය ලැබුණත් වස්තු සම්භාරය ලැබුණත් සමහරට නින්දගම් පරම්පරාවෙන් ලැබුණ උරුමුණ ධනයක් වෙන්න පුළුවන් තමා වැරවීරියෙන් උපයා සපයාගත් ධනයක් වෙන්නට පුළුවන් අසත්පුරුෂ ලක්ෂණ නම් පවතින්නේ ඒවා තමාගේ යහපත උදෙසා අසත්පුරුෂයා භාවිතා කරන්නේ පාවිච්චි කරන්නේ තමන්ගේ මව්පියන්ට අඹදරුවන්ට හිතවතුන්ට සමාජයේ රටේ යහපතට ශාසනයේ ආගම දහමේ යහපතට ඒවා වැය කරන්න අසත්පුරුෂයා කැමති වෙන්නේ. එනිසා මේ අසත්පුරුෂයාගේ වස්තුව දිය රකුසෙක් කරගත්ත විලක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ කුසල රජුරවන්ට පහදා දී වදාලා. සත්පුරුෂෝච කෝමාරාජ උලාරේ භෝගේ ලබිත්වා අත්තානං සුකේති පීනේති මාතා පිතරෝ සුකේති පීනේති පුත්තදාරං සුකේති පීනේති මහරජ මසුරුකම නැති ශ්‍රද්ධාදී ගුණ හඳුනන තමනුත් පාපයෙන් වැළකීලා අන් අයත් පාපයෙන් බලක්වාලන සුචරිතවත් සත්පුරුෂයා යම් ධනයක් උරුම කරගන්නවා නම් ධනයකට හිමිකරුවෙක් වෙනවා නම් මහරජ සත්පුරුෂයායේ උසස් භෝග සම්පත් ලබලා අත්තානං සුඛේති පීනේති තමන්ගේ පරිභෝජනීය පිණිසේ ධනය නිසි විදියට භාවිතා කරනවා පින්වත්නි තමන්ට උරුම වුණ හෝ තමන් උපයා සපයාගත් ධන ධාන්‍ය අවශ්‍යතාව පරිදි ඒ ඒ අවස්ථාවට උචිත ආකාරයට නුවණින් පරිහරණය කරනවා නම් ඒ සත්පුරුෂ ගුණය Tamanගේ යහපත උදෙසා හැබැයි මෙතනදී අදහස් කරන්නේ නැහැ පරම්පරාවෙන් උරුම වුණත් Taman උපයා සපයාගත් යමක් වුවත් අද ඇතැම් අය නිර්ලෝභීව ඒ ධනය වැය කරනව නේද දුෂ්චරිතයට දෙමාපියන්ගේ දූ දරුවන්ගේ සමාජයේ රටේ අන් අයගේ යහපත උදෙසා නෙමෙයි ඇතම් විට ඒවා ඇතම් අය පරිහරණය කරන්නේ විපැහැදම් කරන්නේ පංච දුෂ්චරිතයට හිතලා බලන්නකෝ පින්වත්නි රටේ මොනතරම් භාණ්ඩ මිල ඉහළ ගියත් උද්ධමනයේ වැඩි වුණත් ජීවත් වීමේ ප්‍රශ්න තිබුණත් තෙල් මිල ඉහළ ගියත් බඩු බාහිරවල භාණ්ඩවල මිල අධික වුවත් මිනිස්සු දුෂ්චරිතයට වැය කරන මුදල් තමාගේ ඉඳුරන් සන්තරපණය කර ගැනීම සඳහා අනිසි විදිහට භාවිතා කරන වියපැහැදම් කරන ප්‍රමාණයන් අඩු වෙන්නේ නැහැ පින්වත්නි. මධ්‍යසාරය මොනතරම් අධික වුණත් මිල මිනිස්සුයේ අධික මිල ගෙවලා ඇතැම් විට අඹදරුවන් වෙනුවෙන් දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් භාර්යාවගේ කාර්යයන් වෙනුවෙන් දෙමාපියන් වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් අතපසු කරලා හරිය තමන්ගේ ඉඳුරන් සන්තරපණය කරගන්න මිනිස්සු මිලමුදල් භාවිතා කරනවා වැය කරනවා නමුත් මෙතන මේ දක්වන්නේ පින්වත්නි උලාරේ භෝගේ ලබිත්වා අත්තානං සුකේති පීනේති තමාගේ හිත සූ පිනිස සත්පුරුෂයා මුදල් වියදම් කරනවා කියලා මෙතන සඳහන් කරන්නේ මේ විදිහට අනිසි ආකාරයට පංච දුස්චරිතයට දස අකුසලයට මුදල් වියදම් කිරීමෙන් නෙමෙයි අපේ මූලික අවශ්‍යතා අපිට තියෙනවා ආහාර ප්‍රධාන වශයෙන් ඇඳුම් එවැගේම නිවාස වෛද්‍ය ප්‍රතිකාර සමාජමය යුතුයකම් ආගමික යුතුයකම් ජාතික යුතුයකම් මේවා වෙනුවෙන් යමක් වියදම් කරන්නට අපිට දැහැමි ආකාරයට පුළුවන් නම් පින්වත්නි එක සත්පුරුෂ ලක්ෂණයක් මාතා පිතරෝ සුඛේති පීනේති ඒ වගේම සත්පුරුෂයා ඒ අවශ්‍යතාවන් වලට තමා කළ යුතු යුතුයකම් සඳහා පමණක් නෙමේ තමන්ගේ දෙමාපියන්ගේ අවශ්‍යතාව උදෙසා නමස්සුරුවේ මුදල් වියදම් කරනවා. ඒ වගේම අඹදරුවන්ගේ කාර්යයන් සඳහා දරුවාගේ අධ්‍යාපනය ඒ වගේම වෙනත් වෙනත් සමාජමය යුතුයකම් වගකීම් මේවා වෙනුවෙනුත් නොමසුරුව සත්පුරුෂයා ඒ ධනය වැය කරනවා සේයතාපි මහරජ ගාමස්සවා නිගමස්සවා විදෝරේ පොක්කරණින් උච්ඡෝදකා සීතෝදකා රමණීයා තංජනෝ හරෙය්‍යාපි පිවෙය්‍යාපි මහරජ ගමකට නියම් ගමකට නගරයකට හෝ ආසන්නව සිසිල් දියෙන් පිරුණු පිරිසිදු ජලය ඇති පොකුණකින් මිනිසුන් තමාගේ රුචිකත්වයේ පරිදි යම්සේ පොකුණින් සිසිල් දිය වතුර රැගෙන යන්නේ යම්සේද ඒ විල පොකුණ මහ ජනතාවට ප්‍රයෝජනවත් වන්නේ යම්සේද මිනිසාගේ පිපාසයේ සංසිඳවීමට ඒ වගේම කෘෂි කර්මාන්ත ආදී සඳහා ඒ ජලය යොදා ගන්නේ යම්සේද එපරිද්දෙන්ම මහරජා නොමසුරු සත්පුරුෂයාගේ ධනය සමාජයට වැඩදායේ ප්‍රයෝජනවත් දෙමාපියන්ට සහලේ නෑයන්ට දූ දරුවන්ට පවුලේ උදවියට රටට සමාජයට ගමට ආගමට දහමට ඒ මුදල් නුවණින් වැය කරන සත්පුරුෂයාගේ ධනය අර විලක් වගේ ප්‍රයෝජනවත් බවට ඒ සම්පත්පත් වෙනවා කියන එක මෙතනදී කොසල් මහරජතුමාට වඩා තමා සතු ඒ සම්පත් වලින් මිල මුදලෙන් ධනයෙන් දාන්නෙන් තමන්ගේ වමනා අවශ්‍යතාවන් සඳහා මෙන්ම අන් අයගේ යහපත උදෙසා පවුලේ යහපත උදෙසා ඥාතීන්ගේ හිතවතුන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ යහපත උදෙසා රටේ ගමේ සමාජයේ යහපත උදෙසා සත්පුරුෂයා නුවණින් යුක්ත වේදනය භාවිතා කරනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණය මතක් කළාම පසේනදී කොසල් මහරජතුමා නැවත විමසනවා ස්වාමීනි මෙතරම් මහා ධනයක් තිබෙද්දි මහා ධනයකට උරුමකම් කියමින් මේ සිටුවරයා ඒ ස්වාමීනි මේ වගේ කටුක ලාමක ජීවිතයක් ගෙවුවේ. බුදුරජාණන් වහන්සේට බලපාන කර්මයේ පින්වත්නි මෙහෙම දේශනා කළා. භවෙන් වැසී තිබෙනේ අතීතය කොසල් රජුරවන්ට මතු කළා. මහරජ අතීතයේ තගර සිටිනම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ තගර සිටී කියන පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ සිටුවරයා මහා ධනවතෙක් වෙලා උපන්නා. හැබැයි මසුරුයි. මොනතරම් ධන සම්භාරයේ තිබුණත් දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට ස්වල්ප මාත්‍ර තරමේ දෙයක් දෙන්න කැමති නෑ. එක දවසක මේ තගර සිටියේ පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතුමාගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. දැන් <laughs> සිටුවරයා බිරිඳට කියනවා මේ වැඩි හාමුදුරුවන්ට මොන හරි යම් තන්දයක් දීලා පිටත් කරන්න කියලා. බිරිඳ කල්පනා කළා කවමදාවත් Tamanගේ මහත්ය දෙන්න කියලා කියලා නැහැ. පරිත්‍යාග කරන්න කියලා කියලා නැහැ. ඇය බොහොම සද්ධා සම්පන්න තැනැත්තිය. එහෙම තියෙනවනේ නේද පින්වත්නි සමහර පෞල් ජීවිතවල මහත්යා කැමති නෑ පරිත්‍යාග කරන්න. හැබැයි බිරිඳ කැමති දන් දෙන්න. සමහර පෞල් ජීවිත තිබෙනවා බිරිඳ කැමති නෑ දන් දෙන්න ස්වාමි පුරුෂයා කැමති පරිත්‍යාගයට. ද විවාහ හතරක් පිළිබඳව දේශනා කරනවනේ මේ මල පුරුෂයෙක් මල ස්ත්‍රියක් සමග ගත කරන විවාහයක් වගේ පෞල් ජීවිතයක් තියෙනවා කියලා. ඒ කියන්නේ කාන්තා පාර්ශවය තුලත් පිරිමි පාර්ශවය තුලත් ස්වාමි භාර්යා දෙදෙනා තුලම ශ්‍රද්ධාව ශීලය පරිත්‍යාගය ආදී ගුණ ධර්ම නැත්නම් මල ස්ත්‍රියක් මල පුරුෂයෙක් සමග ගත කරන ජීවිතයක් වගේ ඒ විවාහය කියලා දැක්වෙනවා. ඒ වගේම දිව්‍ය පුත්‍රයෙක් මල ස්ත්‍රියක් සමග ගත කරන විවාහයකුත් තියෙනවා. ස්වාමි පුරුෂයා තුළ ශ්‍රද්ධා ආදී ගුණ ධර්ම පවතිනවා. නමුත් භාර්යාව තුළ ශ්‍රද්ධා ශීල පරිත්‍යාග ආදී ගුණ ධර්ම නැහැ. එහෙමනම් දිව්‍ය පුත්‍රයෙක් මල ස්ත්‍රියක් සමග ජීවත් වෙනවා වගේ කියලා දක්වනවා මේ විවාහය. ඒ වගේම දිව්‍යාංගනාවක් මල පුරුෂයෙක් සමග ගත කරන විවාහයකුත් තියෙනවා. කාන්තා පාර්ශවය තුල බිරිඳ තුල ශ්‍රද්ධා ආදී ගුණ ධර්ම පවතිනවා. පරිත්‍යාගය ආදී ගුණයට කැමැති. හැබැයි ස්වාමි පුරුෂයා මේ ගුණ ධර්ම වලට කැමැති නෑ. එමනම් දිව්‍යාංගනාවක් මල පුරුෂයෙක් සමග ගත කරන ජීවිතයක් වගේ කියලා සඳහන් කරනවා ඉබඳු ජීවිතය. ඒ වගේම මේ ස්වාමි භාර්යා දෙපාර්ශ්වය තුලම ශ්‍රද්ධාව, ශීලය, පරිත්‍යාගය, ප්‍රඥාව මේ ගුණ ධර්ම සමානව පවතිනවා නම් අර බුද්ධ කාලයේ හිටපු නකුල මාතා නකුල පිතා වගේ මේ දෙන්න කවමදාවත් පින්නතුණි ඕනෝන්ට දේශසාගත හිතින්වත් ඕන් දිහා බලල නැහැ ඒ තරම්ම මෛත්‍රී සහගතයි දෙන්නම සද්ධාවන්තයි දෙන්නම පරිත්‍යාගශීලී දෙන්නම ප්‍රඥාවන්තයි දෙන්නම ධර්මය ආශ්‍රය කරනවා අද බොහෝ විට විවාහ ගලපන්නේ කේන්දරයට එහෙම නැත්නම් උඩ රට පහත රට පරම්පරාවලට ಗುಣධර්ම වලට විවාහ ගලපන්න ඇතැම් වැඩිහිටියන්ට උවමනාවකුත් නැහැ පින්වත්නි. නමුත් පින්වත්නි සාර්ථක අවසන් හුස්ම දක්වාම ජීවිතයක් හොඳින් පවත්වාගෙන යන්නට දෙදෙනෙකුට ඒ යුග ජීවිතය තුළ ආකල්ප වලින් ගුණයෙන් ගැළපීමක් තියෙන්නට ඕන. එහෙම ජීවිත හරි දුර්ලභයි වෙනවත්නි. ඉතින් මේ දෙපාර්ශවයේ තුලම ಗುಣධර්ම පවතිනවා නම් දිව්‍ය පුත්‍රයෙක් දිව්‍යාංගනාවක් සමග ජීවන ජීවිතයක් වගේ කියලා දක්වනවා. ඉතින් අර සිටුවරයාගේ බිරිඳ කල්පනා කරනවා Tamanගේ මහත්යා කවමදාවත් මේ දන් දෙන්න ඉදිරිපත් වෙලා නැහැ කියලා බොහොම ප්‍රසාදයටපත් වෙලා ප්‍රණීතව දානි ටිකක් පූජා කළා. මේ පූජා කරපු දානි ටික දකිනකොට මේ සිටුවරයාට හිත හදාගන්න බැරි වුණා. එහෙම ඉන්නව නේද වින්වත් නෙතෙම් අය. දන් දුන්නත් හිත හදාගන්න බැහැ. අපරාදි දුන්නේ කියලා අන්තිමට හිතනවා. පසුතැවිලි වෙනවා. මේ පුජ්‍යලයාට හිතුණ මේ තරම් ප්‍රණීත කෑම ටිකක් දානි ටිකක් මේ ශ්‍රමණයන් වහන්සේට දීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? ගෙදර වැඩ කරන 16කට, කම්කරුවෙකුට, වැඩකාරයෙකුට දුන්නා නම් ගෙදර වැඩපලක් හරි කරගන්න තිබුණ නේද කියලා මේ පුජ්‍යලයාට මස්රු සිතිවිලි පහළ වුණා. දන් දෙන්න හිතන එක වෙනවත් නේ අර පැරණි උපමාවක් දක්වනවා මේ කඩුවක් ගිලින්න වගේ කියලා. අමාරු දෙයක්. දන් දෙන එක කඩු දෙකක් ගිලිනවා වගේ අමාරු වැඩක්. අර හිතපු දේ ක්‍රියාත්මක කරන එක. දන් දීලා අවසානයේට හිත හදාගන්න එක කඩු තුනක් ගිලිනවා වගේ ඊටත් වඩා දුෂ්කර කාරණාවක් කියලා ජාතක කතාවක දක්වනවා. මෙතුමාටත් හිත හදාගන්න බැරි වුණා. අනේ අපරාධි කියලා හිතුණා. එහෙම හිතෙන් හිතෙන් අර කුසලය දුර්වල වුණා. ඒ අකුසල ශක්තියක් බවට පත් වුණා. පින්වත්නි දන් දෙන්න කියා කළ විධානයේ නිසා මෙතුමා සත්වාරයක්ම දෙව්ලෝ උපන්නා. බලන්නකො කුසලයේ කුසල විපාකේ නිර්මාණය වෙන හැටි. කෙනෙකුට හොඳ දෙයක් සඳහා විධානයක් කළත් ඒකත් කුසලයක් බවට පත්වෙන හැටි. දන් දෙන්ටේ කියා කළ මෙහෙවීම නිසා සත්වාරයක්ම manuss ලෝකයේ සිටු තනතුර ලැබුණා. හැබැයි ඔය එකම පින්වත්නි අර අකුසලීත් පසුපසින් ආවා. දැන් මේ සංසාරයේ මේ ගමන යන තාත්ම පින්වත්නි කුසලයක් අපි පස්සෙන් එනවා ඒ වගේම අපි යම් අකුසලයක් කරා නම් ඒකත් අපි පස්සේ එනවා. දන් දීලා අවසානයේ හිත හදා නොගත්ත මසුරු චේතනා පහල කරගත් අකුසල ශක්තිය භවෙන් භවයට බලපාලා මනුස්ස ජීවිතේ මොනතරම් ධන සම්පත් ලැබුවත් එතුමාට ඒවා නිවැරදි ආකාරයට පරිහරණය කරගන්නට ලැබෙන්නේ මහරජ මේ ජීවිතෙත් මේ සිටු තනතුර ලැබුණේ තගර සිටි බුදුරෙ පසේ බුදුන් වහන්සේට දන් දෙන්න කියා කළ විධානය නිසා මෙතරම් සත්මහල් මහා ප්‍රාසාදික ජීවත් වෙලා කෝටි ගණන් ධන සම්භාරය ලබලා උපභෝග පරිභෝග සම්පත් රන් රිදී මහත් මසු කහවණු මෙපමණකයි සීමා කළ නොහැකි තරමේ මහත් වූ ධනයකට උරුමකම් කියලා හැබැයි අනාථයෙක් අසරණයෙක් හිඟන්නෙක් වගේ ජීවත් වුණේ යාචකෙක් වගේ. අර දන්දි අවසානයේදී මසුරු චේතනා පහල කර ගැනීමේ අකුසල ස්වභාවයේ නිසයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට පහදා දී වදාලා. නිසා පින්වත්නි දන් දීමේදී මේ තුන් සිත පහදාගෙන දන් දීම කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ పూర్ව අපර මුංචන කියන අවස්ථා තුනේදීම හිතේ පැහැදීම තියෙන්නට ඕන. දන් දෙන්න කලින් අවස්ථාව, දන් දෙන අවස්ථාව, දන් දීලා අවසානයේදී කිවිතාන්තය දක්වාම මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්නට ඕන. පින්වත්නි මේ විදිහට සත්පුරුෂයා ධන සම්පත් ලබලා ඒවන් නිවැරදි ආකාරයට භාවිතා කරලා තමාගේ යහපත වෙනුවෙන් තම දෙමාපියන්ගේ අඹදරුවන්ගේ ඥාතීන්ගේ යහපත වෙනුවෙන් ඒ වගේම ගමේ රටේ ආගම දහමේ යහපත වෙනුවෙන් සත්පුරුෂයා ඒ භෝග සම්පත් නිවැරදි තැන භාවිතා කරනවා ඔහුගේ ධනෙ හරියට කාටත් ප්‍රයෝජනේ ති පොකුණක් විලක් වගේ කියන කාරණාව කොසල් රජුරවන්ට පහදා දී වදාළ. ඒ වගේම යමෙක් පින්වත්නි මහා ධනවතෙක් වත් පරිත්‍යාගශීලී ගුණේ නැත්නම් ශ්‍රද්ධාදී ගුණ නැත්නම් දන් දීමේ ආනිසංස දන්නේ නැත්නම් ඒ පුජ්‍යලයාගේ ධනය දිය රකුසෙක් කරගත්ත විලක් වගේ කියලා දේශනා කළ අමනුස්සට්ටානි උදකංව සීතං තදපියමානං පරිසෝසමේති එවං දනං කහා පුරිසෝ ලබිත්වා නේවත්තන භුඤ්ජතිනෝ දදාති කා පුරිසෝ කියලා කියන්නේ අසත්පුරුෂයා නේවත්තන භුඤ්ජතිනෝ දදාති ධනය තමම් පරිහරණය කරන්නෙත් නෑ අනුන්ට දෙන්නෙත් නෑ එහෙමනම් ඒක අමනුෂ්‍යයෙන් නරක්ගත්ත විලක් වගේ කියලා දක්වනවා ධීරෝච විඤ්ඤෝ අධිගම්ම භෝගේ සෝභුඤ්ජති කිච්ච කරෝච හෝති ධීරෝ කියලා කියන්නේ පඬිතයා සත්පුරුෂයා. ඔහු Tamanගේ ධනය નિවරදි තැන භාවිතා කරනවා කල යුතු කාරණා සඳහා ඒ ධනය භාවිතා කරනවා. ඔහු ඥාතින් සමග සතුටෙන් සාමයෙන් Tamanගේ ජීවිතය ගත කරලා මෙලවත් සැපයටපත් වෙලා පරලොව ජීවිතයත් සුගතිගාමී කරගන්නවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව තුළින් කොසල් මහරජුරවන්ට දේශනා කොට වදාලා මේ සූත්‍ර ධර්මයේ සඳහන් වන්නේ සංයුක්ත නිකායේ සදාත වර්ගයේ කෝසල සංයුක්තයේ අපුත්තක සූත්‍රය නැවත නැවත මේ කාරණා මෙනෙහි කරලා සත්පුරුෂයෙක් බවට පත්වෙන්න තමන් ලද වස්තුව ධනය නිසි පරිදි භාවිතා කරන සත්පුරුෂයෙක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගෙන අද මේ ධර්ම දේශනාව තුළින් සිද්ධ කර ගන්නා ලද උදාරතර පුණ්‍යලාභයේ මේ සලේනගේ මහතා ඇතුළු පවුලේ සම මේ සියලු